1988 වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනේ නිමිත්තෙන් රත්මලාන මල්ලිකාරාමාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ රාජකීය පඬිත විනය විශාරද ධර්ම කීර්ති ශ්‍රී ශ්‍රී සුමංගල විද්‍යාවතංශ අග්ගමහා පඬිත අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක පූජ්‍යපාද ආචාර්ය වැලිගම ඥානරතන මහානායක ස්වාමින් වහන්සේ විසින් අනුත්තරීය ධර්මමඟ යමින් උතුම් බුදු තෙමගුණ සමරමු මැයින් පවත්වනු ලැබූ එම ධර්මානුශාසනාවට දැන් සවන් දෙමු.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 ඉතින් අප දැනගන්නට ඕන අනුත්තරිය කියන මේ වචනේ තේරුම. අනුත්තරිය කියලා කියන්නේ ඊටාම උතුම්, ඊටාම උසස් කියන තේරුමයි. මේ සඳහන් වන්නා වූ ධර්මකාරණ 6 ඊටාත්ම උතුම් ධර්ම කරුණු වන්නේ මෝක්ෂය පිණිස නිර්වාණය පිණිස ඒ ධර්ම හය උපකාර වන නිසායි. එය අනුත්තරීය ධර්ම හය ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක එවැගේම බෞද්ධයෙකුට පමණයි. ඉතින් මේ කාරණා දැන ගැනීම බෞද්ධ පින්නතුන්ගේ ශ්‍රද්ධා බුද්ධි වර්ධනයේට පැහැදීම දියුණු වීමට නුවණ දියුණු වීමට ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඒ නිසා ඊටාම ඕනෑකමින් මේ ධර්ම සය දැනගන්නට ඕන බෞද්ධයන් විසින් මුලින්ම පැහැදිලි කොට වදාලා වූ අනුත්තරීය ධර්මයේ තමයි දස්සනානුත්තරියං කියාපු ධර්මය. ඒ තේරුම ඊටාම උතුම් දැකීම කියන එක. යමක් දකින්නට පුළුවන්කම තිබෙන්නේ ඇසෙන්. ඒ ඇස ප්‍රියමනාප දේ දකින්නට හැමතිස්සෙම සූදානම් ලෑස්ති කැමැත්ත තියෙනවා. කොපමණ ප්‍රියමනාප වස්තු දැක්කත් ඇසට මේ දැක්කා ඇසේ කියලා තෘප්තියක් සෑහීමක් කිසි කලක ඇතිවන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේම පෙන්눔 කොට වදාලේ ඇස කියන එක මහා සාගරය වගේ කියලා. මහා සාගරයට කොච්චර ජලය ලැබෙනවද? নানা ප්‍රකාර ක්‍රමවලින් වැටෙනවා වතුර. කොතරම් ජලය වතුර ලැබුණත් මහා සාගරයට ඇතිවීමක් නැහැ. තව ඕනෑ තරම් එය ලබා ගන්නට මලා සූදානමින් සිටිනවා. ඒ වගේ තමයි ඇහැ කොයිතරම් ප්‍රියමනාප රූප දැකලා ඇතත් ඔය ඇත කියන සෑහීමකට තෘප්තියකට පත්වන්නේ නැහැ. ඒක ඇසේ තියෙන ගතියක්. නමුත් ඒ වුණත් ඇස පාවිච්චි කරනකොට මම කල්පනාවෙන් යුක්තව යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව පාවිච්චි කරන්නට ඕන. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා යම් යම් දෙනා ඊටාම උතුම් දැකුම් හැටියට සලකලා ඇතුන් අසුන් ආදී නොයෙක් සතුන් දකින්නට යනවායි බලනවායි. එවැගේම නෘත්‍ය ගීත ආදී දේවල් දකිනවායි. තව තවත් ප්‍රියමනාප රූප ආදී බලනවායි දකිනවායි. ඒ කොච්චර බැලුවත් කොච්චර දැක්කත් ඒවා උතුම් දැකුම් නෙවෙයි. ඒවා විරාගයේ පිණිස කිසි කලක හේතු වන්නා වූ කරුණ නොවන නිසා යම් කෙනෙක් වන්න බුදුරජාණන් වහන්සේ දකිනවා නම් සංඝ රත්නය දකිනවා නම් සිල්වත් ගුණවත් උපාසක කෙනෙක් උපාසිකාවක් දකිනවා නම් ඒ විදිහේ දැකීම අන්න දස්සනානුත්තරිය ඉහළ දැකුමක් ඇටියට පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් චෛත්‍යයක් බෝධියක් බුදුමැදුරක් ප්‍රතිමා වහන්සේ නමක් ওই විදියට දකිනවා නම් දකින්නට ලැබෙනවා නම් ඒවා උතුම් දැකුම් හැටියටයි පෙන්눔 කරලා තියෙන්නේ. ඉතින් එහෙම දෙයක් දැක්කම කිසි කලක ඒක රාගය පිණිස හේතු වන්නේ නැහැ විරාගය පිණිසයි හේතු වන්නේ. යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දකින්නට ලැබෙනවා නම් Tamange ඇසෙන් ඊට වඩා භාග්‍යයක් උසස් දර්ශනයක් ඇත්තේ නැහැ. උන්වහන්සේ පිළිබඳ ඔය චෛත්‍ය බෝධි විහාර મંદિર ආදී ඒවා දකින්නට ලැබෙනවා නම් ඊට වඩා ලොකු දැකුමක් ඒ ඇස් දෙකෙන් දකින්නට තවත් ඇත්තේ නැහැ. අප සාමාන්‍යයෙන් ලෝකේ ජීවත් වෙනකොට අනිත් අනිත් දේවලු දකින්නට ඕන බලන්නට ඕන. නමුත් ඉතින් අර එහෙම බලන්නට ගියත් තමන් යම් කිසි දෙයක් දැකීම නිසා නොමකට හැරෙනවා නම් තමන් විපත්‍යයකට හැරෙනවා නම් පිරිහීමක් ඇති වෙනවා නම් ಗುಣධර්ම වශයෙන් හෝ වෙන දෙයකින් හෝ පිරිනව නම් එබඳු දෙයක් දකින්නට ඥානවන්ත කෙනෙක් කැමති වෙන්නේ නැහැ දකින්නෙත් නැහැ. දැක්ක සමහර විට නොදැක්ක වගේ නොපෙනෙනවා වගේ තමන් ක්‍රියා කරනවා. සමහර විට කෙනෙකුගේ ඒකාන්තයෙන්ම ඔය නොමකට යෑමටම හේතු වන දෙයක් දැක්කත් ඥානවන්ත කෙනෙක් නම් එයම තමන් තමන්ගේ යහපතට විරාගය සඳහා යොදා ගන්නවා. භාවනා මනසිකාරයක ඒ අරමුණ නිසා තමන් යෙදිලා එහි අනිත්‍ය දුක්ඛ අනත්තතාවයන් සිහි කරලා තමන් ඒකාන්තයෙන්ම යහපත පිණිස ඒක සලසා ගන්නවා. අන්න එහෙම කරනකොට ඒක දස්සනානුත්තරීය ධර්මයක් වෙනවා. අර නොමගට යන්නට තිබිච්ච එක දැක්කත්. ඒක දැක්කම සාමාන්‍යයෙන් නොමකට යනවා ලෝකවාසී අය. නමුත් ඥානවන්ත යෝනිසෝ මනසිකාරයේ ඇති නුවණින් කරුණු සලකන්නට පුළුවන් දක්ෂතාවයක් ඇති පින්නත එහිලා තමන් සුමඟට හැරෙනවා තමන්ගේ හිත හොඳ පැත්තට හරවගෙන ඒකෙන්ම තමන් යහපත සලසා ගන්නවා ඒකම දැන් අපි හිතනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳ යම් කිසි ඔය පූජනීය වස්තු ආදිය දකිනවා නම් ඉතින් ඒ දැකීම මහා උසස්ම දැකීම හැටියට දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේගේ ඒ වචනය ගරුකොට සලකනකොට අර එහෙම දෙයක් දකින්නට ලැබුණම ඇස් දෙකෙන් ප්‍රයෝජනයක් ලැබුණා ඇස් දෙකෙන් වැඩගත්තා කියලා සතුටක් සැනසෙල්ලක් ඒකාන්තයෙන්ම ඇති කර ගන්නට ඕනේ එතකොට තමයි අර ඒ උතුම් දැකීමෙන් තමන් හරියට ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කත් ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේ කෙරෙහි හරියට පැහැදීමක් එහෙම ඇති කරගත්තේ නැත්නම් ඒ දැකීමෙන් වුණත් එහෙම ප්‍රයෝජනයක් වන්නේ නැහැ. අර විදිහේ පූජනීය ස්ථානයක් පූජනීය තැනක් දැකලා එහෙම පැහැදීමක් ඇති කරගෙන තමන්ගේ හිත ඒ අනුව තැම්පත් කරගන්නට කුසලාරම්මණයක යෙදෙන්නට හැකි වෙනවා නම් අන්න ඒක තමයි මේ දස්සනානුත්තරියක් වෙන්නේ. ඉබඳු දෙයක් දැක්කම. දැන් අපි දන්නවා එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඔය අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි කලින් පැහැදීමක් ඇතිව ක්‍රියා කළා වූ රජ කෙනෙක් නොවේ. උන්වහන්සේට විරුද්ධකම් කොච්චරවත් කළා දේවදත්ත සමග එක්කාසු වෙලා. නම පස්සේ ඒ රජතුමාට හොඳට කරුණ වැටහිලා නුවණ පෑදිලා අදහස් කළා බුදුරජාණන් වහන්සේ දකින්නට යන්නට ඕනෑ කියලා. එම කල්පනා කරන ජීවක වෙද මහත්මයාට කියලා ගමන ලෑස්ති කරගෙන ජීවකම්බවන විහාරයේ වැඩ වාසය කළ බුදුරජාණන් වහන්සේ දකින්නට ගියා. රාත්‍රී කාලයේ ගියේ යන වෙලාවේදී බියකුත් ඇති වුණා ජීවක වෙද මහත්මයා බුදුරජාණන් වහන්සේගේ කුලූපක දායක කෙනෙක්ය ඒ කාලේ මා උන්වහන්සේට විරුද්ධ නොඑක් විදියට කටයුතු කළා සමහර විට සතුටකටවත් මා මේ අල්ල දෙන්න එක්ක යනවද ජීවක වෙද මහත්මයා කියලා සැකයක් බියක් පවා ඇති වෙලා තියෙනවා ඉතින් ඒ නිසා නොඑක් විට ප්‍රශ්න කරනවා කෝ පන්සල කිට්ටුද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කියලා ඔහම ඇහුවා. යනකොට ඉතින් ඈත එළියපේ එළියපත් වීමේ තිබිච්ච ඒ ධර්මශාලාව හොඳ හැටියට පෙනුණා. ජීවක වේදමාත්මයා කිව්වා මහරජාණෙනි අර පෙන්න ශාලාවේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා 1250ක් තරම භික්ෂූන් වහන්සේත් වැඩ ඉන්නවා කියලා. ඉතින් ක්‍රමයෙන් කිට්ටු වුණා කිට්ටු වෙන්න කිට්ටු වෙන්නම කිසිම හඬක් නැහැ කිසිම ශබ්දයක් නැහැ බොහෝම සාන්ත දාන්ත ලෙස මේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටිනවා වැඩ ඉඳගෙන සිටියා ඊළාට බුදුරජාණන් වහන්සේ අර කනුවට පිට දීලා උන්වහන්සේ ධර්ම දේශනා කළා භික්ෂුන් වහන්සේලා වැඳගෙන ධර්ම ශ්‍රවණය කළා රජතුමා බොහෝම සන්තෝෂ වුණා කියන්න බැරි තරම් සන්තෝෂයක් ඇති වුණා මේ භික්ෂුන් වහන්සේලාගේ තිබුණ සංවරයට සාන්ත දාන්තකමට. එතන රජතුමා ශාලාවට ඇතුල් වෙන ගමනම ප්‍රකාශ කළා මෙන්න මේ විදිහේ වචනයක්. ඉමිනා උපසමේන සමන්නාගතු මේ උදේ භද්දෝ කුමාරෝ කියලා. මේ මේ භික්ෂුන් වහන්සේලාට තියෙන සංවරය සාන්තකම දාන්තකම හික්මීම මගේ පුත්‍ර උදේබද්ද කුමාරයාට ලැබේවා කියලා කටින්ම ප්‍රකාශ කළා. දැන් ප්‍රකාශ කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහරජ තමන්ගේ ප්‍රේමය ඇතිතැනටම හිත ගලාගෙන ගියා නොවේද කියලා. සදතුමා කිව්වා ස්වාමී උදේබද්ද කුමාරයා මට බොහොම ප්‍රියයි ඒ නිසා තමයි මෙහෙම ප්‍රකාශ කළේ. සදකම ලැබේවා කියලා නොවේ මේ ශාන්ත දහන්ත භාවයේ භික්ෂූන් වහන්සේලා තුල තිබෙන තමන්ගේ පුත්‍ර උදේබද්ද කුමාරයාට ලැබේවා කියලයි රජතුමා ප්‍රාර්ථනා කළේ මේ වික්ෂෝන්ගේ සංවරය දැකලා ඊළඟට අපි එදා ඉඳලම ඒ රජතුමා කොතරම් පැහැදිලා ක්‍රියා කළාද කියනවනම් ශාසන දියුණුවට දිය හැකි හැම රුකුලක්ම උදව්වක්ම දීලා ක්‍රියා කළා. ඒකම අපි කල්පනා කරන්නට ඕන අශෝක මහරජතුමා ඊ타මත්ම ඡන්ද ගති ඇතුව වාසය කළා කලින් පස්සේ ඒවා අතහැරලා ධර්මයක් සොයමින් සිටින කාලයේදී තමයි නිග්ගෝධ සාමණේරයන් වහන්සේ රජමැදුරෙන් මුදුලෙන් වඩිනවා දැක්කේ රජතුමා බොහොම පැහැදුනා පැහැදිලා ගෙන්වා ගත්තා රජ මාලිගාවට මේ කුඩා සාමණේර හාමුදුරන් වහන්සේගේ ආකල්පය හැසිරීම tempatකම භික්ෂු වේශය හොඳට දැකලා වැඩ ඉන්නේ කවම සිංහාසනයේම උන්වහන්සේ වැඩ සිටියා වැඩමහල් භික්ෂූන් වහන්සේ නමක් එතන නොසිටි නිසා සජිතුමා බොහොම පැහැදුනා එදා ඉතින් ධර්මයේ කුද්දේශනා කළා ඉතින් ඒ ඇති වුණා වූ අර ඒ පැහැදීම අශෝක රජතුමාට පවණක් නොවේයි එවැගේම ඉන්දියාවට පවණක් නොවේයි මුළු ලෝකයටම යහපත පිණිස ඒකාන්තයෙන් හේතු වුණා එදා එතුමාගේ පැහැදීම නිසා තමයි මේ ධර්ම ප්‍රචාරය කටයුතු ආදී එතුමා යොදලා බොහොම හොඳ හැටියටම ඒ ධර්ම දේශනා පවත්වමින් ධර්ම දූතයන් ඒ රට හැසිරෙන විදියට ක්‍රියා කළේ ලංකාවට බුද්ධ ආගම ලැබුණේ ඒ නිසායි ඒ ලංකාවට පවණක් නොයි අද මුළු ලෝකෙම බුදුදහම තියෙන්නේ අද අර එදා ඒ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ආකල්පයට පහන් වූ ධර්මාශෝක මහරජතුමා නිසයි. බලන්න අරේ හාමුදුරුවන් වහන්සේ කෙරෙහි ඇති කරගත්තා වූ පැහැදීම කොයිතරම් යහපත පිණිස හේතු වුණාද කියලා අපි හිතන්නට ඕන. ඒසා කවුරු හරි කෙනෙක් තමන් සංවරව හික්මීමෙන් යුක්තව ශික්ෂා ගරුකව කලබල නැතුව දඩබ්බරකම් නැතිව හොඳට මගතොට දැන් භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් එහෙම ගමන් කරනවා නම් කොයිතරම් මහජනයාගේ හිතේ සංසුම් භාවයක් සාන්ත භාවයක් පැහැදීමක් ඇති වෙනවද පැරණි ඉස්සර කාලවල මහජනයා භික්ෂූන් වහන්සේ නමක් ඈත වඩිනවා දකිනකොටම ගරු සත්කාර සම්මාන ආදිය කළා අර ඒ පළපුරුද්ද නිසා පාරම්පරිකවම සිංහල බෞද්ධයාගේ තිබුණා ඒවා ක්‍රමක්‍රමයෙන් නැති වෙවි යතත් කල්පනාකාරී වන්නට ඕන දී පැවිදි අප දෙපක්ෂයේම ඒ උතුම් ගුණ නැවත නැවත ඇති කරගන්නට ඕනේ කියලා. ඒකම කල්පනා කරනකොට දැන් මොන දස්සනානුත්තරයේ ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ බිහි වුණා වූ මෞකසින් බිහි වූ ලුම්බිනිය එවැගේම බුද්ධත්වයේ ලබාගත් ස්ථානය වන බුද්ධගයාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව කළ බරණස ඉතිපතනාරාමේ පරිණිරවාණය සිද්ධ වුණා වූ කුසිනාරාව කියාපු මේ ස්ථාන හතර දර්ශනීය ස්ථාන එවැගේම දැකුම් කළු ස්ථාන දකින්නට සුදුසු ස්ථාන දේවා දැක්කමත් අන දස්සනු දස්සනා නුත්තරිය ධර්මයක් තමන් ලබා ගත්තා වෙනවා ඒකම පින්තූරයක් හරි ඒ ස්ථාන පිළිබඳ කෙනෙකුට දකින්නට ලැබෙනවා නම් තමන්ගේ හිත ඒ අනුව සතුටු කරගන්නගෙන පින් සිද්ධ කරගන්නට පුළුවන්. උන්වහන්සේ ලංකාවට වැඩම කළා 16 පළක උන්වහන්සේ ඔය සොළොස් මස්ථානය කියලා කියන ඒ ස්ථාන 16ක උන්වහන්සේ වැඩ සිටියා නිරෝධ සමාපත්තියට සමවැදුනා මහරහතන් වහන්සේලා සමග ඒ ස්ථානය යම් කිසි කෙනෙකුට දකින්නට ලැබෙනවා නම් අන්න ඒක දස්සනානුත්තරියක්. දෙවෙනි කාරණේ ඇටියට සවනානුත්තරිය ධර්මය. සවනානුත්තරිය කියලා කියන්නේ ඊටාම උතුම් අසුම කියන එකයි. මේ කන් දෙකෙන් අපි নানা ආකාර දේවල් අහනවා. ඒ අහන හැම දෙයක්ම උතුම් ඇසීම් නොවේ. සමහර විට තමන්ගේ මෙලව පිරිහීමට හේතු වන්නා වූ දේ තමයි කන් දෙකෙන් අපට වැඩිපුර අහන්නට ලැබෙන්නේ සිද්ධ වෙලා තියෙන්නේත් එහෙමයි. ඉතින් ඒවා අර සමන අනුත්තරිය වෙන්නේ නැහැ. ඒ වගේම සමහර ඇත්තෝ තමන්ගේ කන පිනවන්නට ඕනෑ කියලා ওই සංගීත ආදී নানা ප්‍රකාර දේවල් අහනවා. ඒවා සවනානුත්තරිය උතුම් ඇසුම් නොවේ. ඒවෙන් නොමකට හැරෙන්නට ඉඩ තියෙනවා. රාග දෝෂ මොහ ආදී ඇතිවීමට ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ගණයට ඒවා වැටෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට පුළුවන්කම තිබෙනවා නම් ධර්මශ්‍රවණය කරන්න බණහන්න අන්න ඒකනම් බොහොම හොඳ දස්සනානුත්තරීය ධර්මයයි සාමාන්‍යයෙන් සුභාසිත හැටියට ප්‍රකාශ වන යහපත් ප්‍රකාශයක් නම් ඒ ඔය බොරුවෙන් උසාවෙන් බොරුවෙන් කේලමෙන් පරුස වචනෙන් සම්පප්ඵලාපෙන් කියාපෝ හතර වාග් දුස්චරිතෝරින් මිදුනා වූ වචනේ තමයි සුභාසිතේ කියලා කියන්නේ එබඳු සත්‍යය වචනයක් වන්න ඇහෙනවා නම් ඒක සවනානුත්තරිය ගණයට වැටෙනවා තමන්ට ඒකෙන් යහපතක් සිද්ධ කරගන්නට පුළුවන් ඊළාට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළෝ වදාලා වූ පිරිතක් යම් කෙනෙකුට අසන්නට ලැබෙනවා නම් අන්න ඒක බණක් අසන්නට ලැබෙනවා නම් එය සවනානුත්තරිය කියලා අපේ බුදුරජාණන් වහන්සේම පෙන්눔 කරලා තිබෙනවා බණ ඇසීම කියන එක ඊටාත්ම උතුම් ඇසුම අපේ බුදුරජාණන් වහන්සේම උගන්වලා තියෙන්නේ ඔය අහන ඔක්කොම ඇසුම් වලට වඩා ලොකු උතුම් ඇසුම කියලා බණ ඇසීම. ඒ වගේම අස්සවනතා ධම්මස්ස පරිහායන්ති කියලා පෙන්눔 කළා. කවුරු හරි බණ අහන්නේ නැත්නම් බණ අහන්නේ නැත්තා නැති බෞද්ධයා පිරිහෙනවායි කියලා. බණ නාසන බෞද්ධයා පිරිහෙන්නේ ශ්‍රද්ධාවෙන් පිරිනනවා සීලයෙන් පිරිනනවා ත්‍යාගයෙන් පිරිනනවා ධර්මඥානයෙන් පිරිනනවා ප්‍රඥාවෙන් පිරිනනවා මේ කියාපු කරුණු පහෙන්ම මන නොසන බෞද්ධය පිරිනනවා ඒ නිසා තමයි බෞද්ධයෙක් වශයෙන් දියුණු වීමට නම් මේ බණ අසන්නට ඕන බණ අසන්නට පුළුවන් ශක්තියක් හොඳ කම් දෙකක් අපට මේ ලැබිලා තියෙන්නේ පසුගිය ජාතිවලදී සංසාරයේදී ධර්මයේ වැනි හොඳ දේවල් වලට අපි යහුම්කන් දීලා තියෙනවා. එහි පිනේ විපාකයෙන් තමයි හොඳට ඇසෙන මේ කන් දෙකක් ලැබුණේ කියලා අපි විශ්වාස කරන්නට ඕන. එසේ ලබාගත්තා වූ ඒ කන් දෙකෙන් ධර්මයේ වැනි හොඳ දෙයක්ම අහනවා මිසක් නරක දෙයකට මොන විදියකින්වත් ඒ කන් දෙක යොමු කරන්නට නරකයි. එහෙම දෙයක් යම් විදියකින් Tamanට ඇසුණත් නොඇසුණා වගේ යෑමයි ඥානවන්ත ගතිය. අපි කවුරුත් දන්නා වූ කාරණයක් තමයි ඔය ලෝයර සංග්‍රහයේ ප්‍රකාශ වෙනවා අර ධාමට සරිකොට එළුවෙන් පෙරකි යනාදී මේ කවියේ තියෙන කාරණය. ඉසර හාමුදුරන් වහන්සේලා 69ක් වැඩම කළා මේ ලංකාවේම මග ඔව් වඩිනකොට උන්වහන්සේලාට ඇහුණාර සාලිගෝපිකා වරුන්ගේ ගීතිකා හඬ වෙන කෙනෙක් නම් ඒ හඬට නොමකට හැරෙනවා. ඒ හඬ ඔස්සේ ගොහිල්ලා Taman නොමකට වැටෙනවා. නමුත් මේ හාමුදුරන් වහන්සේලා කළේ මොකද්ද? ඒ හඳ අහලා ධර්මයට අනුවයේ ගීතිකා ප්‍රකාශ කළේ ඒ අනුව උන්වහන්සේලා විදර්ශනා වඩලා රහත් උනායි කියන කතාව අපේ මේ සාහිත්‍යයේ හොඳට සඳහන් වෙලා තියෙනවා. ඒ විදිහට කෙනෙකුට නොමගට හැරෙන්නට පුළුවන් හඬ වුණත්, ගීතිකා වුණත් ඥානවන්ත පින්නතා හොඳ පැත්තට හරවා ගන්නවා ඒකයි ඊ타මත්න ඥානවන්ත ක්‍රියාව හැටියට සලකන්නට පුළුවන්කම තිබෙන්නේ ඒකම තමන්ගේ අසන්නා වූ යම් කිසි ධර්මයක් නම් ඒ අහන්නා වූ ධර්මය ඊටම ආදරයෙන් ශ්‍රද්ධාවකින් යුක්තවම අහන්නට ඕන සමහරට බණ අහන්නට අදහස් කරන සමහර අය උපාරම්භ චිත්තෝ ධම්මං සුනාති කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා දේශනා කරන්නා වූ ධර්මයේ අඩුපාඩු වැරදි ඕවා හොයන්නට හිත හිතා බනහනවා. එහෙම බන ඇසුවොත් ඒක පාපයක් මිසක් පිනක් නොවේ. ඒ නිසා නොවේ එහෙම නෙවෙයි හොඳ පුජ්‍යලයා නම් මම මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් බන ඇසීමෙන් දැන් ওই දාන කතාව ගැන ප්‍රකාශ වෙනවා නම් මගේ ලෝභකම් දුරු කරගෙන දීමෙහි යැලෙන්නට ඕන. ඒ වගේම සීල කතා ගැන නම් ප්‍රකාශ වන්නේ මගේ දුසිල් කම් අතහැර දාලා සීලවන්ත වෙන්නට ඕන. ඔන්න ওই විදිහේ හැඟීමෙන් තමයි බණ ඇසිය යුත්තේ. තමන්ගේ අඩුපාඩු, දුර්වලකම්, වැරදි අතහැර ගන්නට ඕන. එවැගේම තමන්ට පුරන්නට බැරි වුණා වූ ಗುಣධම් මේ බණ ඇසීම නිසා මම පුරන්නට ඕන. ඔන්න ඔය කියාපු අදහස් ඇතිවයි බණ අහන්නට ඕනෑ කරන්න. එහෙම බණ ඇසුවමයි නියම ඇසීමක් වන්නේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කොට වදාළේ. ඒ බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේගේ ශ්‍රාවකය ගෝලය ධර්ම දේශනා කරන අවස්ථාවල් වලදී කොතරම් ගෞරවයකින් යුක්තව බණැසුවාද කියන බව ධර්මයේ ප්‍රකාශ වෙලා තියෙනවා. සරුවත් මහරහතන් වහන්සේ පිරිනුවම් පාන්නට අවසර ඉල්ලුවා බුදුරජාණන් වහන්සේගෙන් අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශ කළේ සාරිපුත්‍රේ යම්කිසි ධර්මයක් මට දේශනා කරන්න ඊට පස්සේ යන්න පිරිනුවම් පාන්න. සරුවත් මහරහතන් වහන්සේ ධර්මයක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ මහත් ගෞරවයෙන් ඇසුවා. මුගලම් මහරහතන් වහන්සේ පිළිබඳවත් ওই ප්‍රවෘත්තිය ඔහොම තියෙනවා. ඒකම ඔය ප්‍රජාපති ගෞතමී මේ මෙහෙණින් වහන්සේගේ පරිණිරවාණයේදී වුවත් මේ කාරණේ ඔහම ප්‍රකාශ වෙනවා එතුමියටත් කිවිේ ධර්මයක් දේශනා කරන්නටේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේමයි මේ ධර්මයේ දේශනා කළේ. නමුත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකවරු ශ්‍රාවිකාවරුන් ධර්ම දේශනා කරන අවස්ථාවල් වලදී ඊටාම ගෞරවයෙන් ඊටාත්ම ආදරයෙන් ඒ ධර්මයට අහුම්කම් දීලා තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් බණ දැනගත්තා ඉතින් බණ ඇසීමෙන් ලැබෙනා වූ පින ගැන සලකලා ඒ ඇත්තන් බණ අහන්නට ඕන. එහෙම නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේ පවා තමන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ඇසුවනම් ඉතින් අර විදිහේ හිස් අදහස් ඇතුව මම බණ දන්නවායි කියලා නොසනවා නම් කොච්චර වැරදිද? කොච්චර නොමගකට හැරිලා තියනවාද කියලා තේරුම් ගන්නට ඕන. දැන් අපි හිතමු ගුවන් විදුලියෙන් හොඳට ධර්ම දේශනා පවත්වනවා. නමුත් සමහර තැන්වල බෞද්ධ ගෙවල් වලම ඔය ගුවන් විදුලියේ පවත්වන ඒ විදිහේ ධර්ම දේශනාවකට අහුම්කම් දෙන්නේ නැහැ. සමහරු නෑ. ඔය නිකං සින්දුවක් ඒ වගේ එකකට ඒක කරකවනවා, හරව ගන්නවා. පින්වත්නි, එහෙම දෙයක් සින්දුවක් ඇසීමෙන් ඇති වැඩේ මොකද? අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට නම් තුන්නමිදම් භික්ඛවේ අරියස්ස විනේ යදිදන් ගීතං කියලා උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ ශාසනයේ ඇටියට කියනවා නම් ඔය ගීතිකා අරෝමය නිකන් අඳා වැටීමක් වගේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඉතින් අර නිකාම අඳා වැටීමකට තමන්ගේ ගුවන් විදුලි යන්ත්‍රය හරව ගන්නවා මේ තරම් ධර්ම දේශනා පවත්වනවා ඒව අහන්නේ නැහැ සමහර අය. ඒ වගේම නොයෙක් විහාර පන්සල් වල ධර්ම දේශනා කරනවා. නොඑක් විදිහේ ශාලාවල් වල තරුණ බෞද්ධ සමිති ශාලා ආදී තැන්වල ධර්ම දේශනා පවත්වනවා. ඒවාට බොහෝ දෙනා යන්නේ නැහැ. ඒවා අහන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දන්නවා සද්ධාතිස්ස මහරජතුමා බණ අසාපු කතා අපේ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ කාලේ බුද්ධ රක්කිත කියලා මහරහතන් වහන්සේ නමක් වැඩ සිටියා. මීන්තලේ උන්වහන්සේ ධර්ම දේශනා කිරීමට බොහොම දක්ෂයි සමර්ථයි. රජතුමාට ඕනෑකම තිබුණ සද්දාතිස් රජතුමාට මේ හාමුදුරන්ගෙන් බණක් අහන්නට ඕනෑයි කියලා. එම කල්පනා කරලා දවසක් රජතුමා පන්සලට ඇවිල්ලා පුංචි හාමුදුරු කෙනෙක් හමු වෙලා ඇව්වා හාමුදුරනේ ඔබ වහන්සේලයි ලොකු හාමුදුරන් වහන්සේ ධර්ම දේශනා කරන දවසක් තැනක් වෙලාවක් එහෙම මට දැනගන්නට පුළුවන්ද කියලා. ඇහුවෙන් පස්සේ පුංචි හාමුදුරුවෝ කිව්වා මහරජා අපි ලොකු හාමුදුරන් වහන්සේ අන්න කණ්ඨක චෛත්‍ය ස්ථානයේදී අසවල් මාසේ පොයේ දවසේ හැන්දෑවේ ධර්ම දේශනාවක් කරනවායි කියලා. සජ්ජුරෝ තනත් දවසත් වෙලාවත් හොඳට හිතේ තියාගත්තා. ඒ අවස්ථාවේ වෙලාවේ හරියට එතෙන්ට පැමිණියා. මේ හාමුදුරන් වහන්සේ ධර්මාසනාරූඪ වෙලා හැන්දෑවේ ඇඳිලි වැටිගෙන යන වෙලාවේ දේවතා ආරාධනාව කරනවා ඒ වෙලාවේදී. රජතුමා පිරිස හුඟා පිරිලා සිටිය නිසා පිරිසේ කෙළවර හිතගෙන මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දුන්නා. එළිවෙනතුරුම මේ ධර්ම දේශනාව දේශනා කළා. ඒක පුදුමයක් නොවේ මේ මෑතක් වෙනතුරුමත් එළිවෙනතුරු ධර්ම දේශනා කළා වූ ප්‍රදේශ තිබුණා. ඉතින් එදා ඒ ධර්ම දේශනාවත් එළිවෙනතුරුම කළා. සතුතුමා ධර්ම දේශනාව අවසානයේදී ශබ්ද නගලා සාදුකාර දුන්නා. බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ තේරුම් ගත්තා සද්ධාතිස්ස මහරජතුමා බණ අහන්නට ඇවිල්ලා සිටිනවායි කියන බව තේරුම් අරන් ප්‍රකාශ කළා මහරජ බණ අහන්න ආවේ කොයි වෙලාවේද කියලා එතකොට රජ්ජුරෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ඊයේ හැන්දෑවේ ධර්ම දේශනා කිරීමට දේවතාරාධනය කළා. අන්නේ අවස්ථාවේදී තමයි මම මේ බණ අහන්නට ආවේ කියලා. එතකොටම මේ බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන මහරජ හරි අමාරු වැඩක් නේ මහරජතුමා ඔය කළේ ඊයේ සිට මේ වනතුරු බණ ඇසුවායි කියන මේ කාරණේ. සජ්ජරෝ ප්‍රකාශ කරන හාමුදුරනේ එක අමාරු වැඩක් නම් තමයි. නමුත් මට පුළුවන් වුණා වහන්සේ මේ ධර්ම දේශනා කළා වූ කාලය තුල ඊටත් වඩා අමාරු වැඩක් කරන්න. මට පුළුවන් වුණා වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ කෙරෙහිම හිත යොමු කරගන්න. හිතට හරේ මේ පැන පනින්න ඉඩ දෙන්නේ නැතුව ධර්මාරම්මණයෙම හිත බඳවා ගන්නට මට පුළුවන් වුණා. ඒක අමාරු වැඩක් හැටියට එහාමුදුරනේ මම කල්පනා කරන්න කියලා මේ සද්දාතිස රජතුමා කිව්වා. ওই විදිහට යම් කිසි කෙනෙකුට ධර්මය අහන්නට ලැබෙනවා නම් ඒක තමයි සවනානුත්තරිය. ඊළාට තුන්වැනි අනුත්තරිය ධර්මය තමයි ලාභානුත්තරිය කියආපු ධර්මය. ලාභානුත්තරය කියලා කිව්වේ ඉහළම ලැබීම. ඊට වඩා ලොකු ලැබීමක් නැහැ. කුමක්ද? යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාව ලැබෙනවා නම් අන්න ශ්‍රද්ධාව ලබාගත හැකිනම් ඒ ශ්‍රද්ධාව ලබා ගැනීම තමයි ලාභානුත්තරීය ධර්මය. මේ ලෝකයේ වශයෙන් නොඑක් දෙනා ඊටාම් උසස්ම ලාභ හැටියට සලකලා නොඑක් නොඑක් විදිහේ ලාභ ලබා ගන්නට බලාපොරොත්තු කෙත්වත් යාන වාහන ධන ධාන්‍ය ආදී নানা ප්‍රකාර දේවල් එසේම මිල මුදල් ආදී දේවල් ලබා ගන්නට මහන්සි ගන්නවා ක්‍රියා කරනවා සමාජට බොහොම අධර්මයෙන් ඒ විදිහේ දේ ලබා ගන්න අය බොහොමත් ඉන්නවා මේ කාලේ. ඉතින් ඒ වයින් විශාල පාපයක් මිසක් කිසි පිනක් නැහැ. සාමාන්‍යයෙන් ධාර්මික ලෙස වුවත් යම් ලාභයක් ලබා ගන්න ගියාම ඒ කියාපු ලෞකික ලාභ අපට ඕනෑ කරනවා ජීවත් වීමට. ඉතින් ඒ වයි යම් කිසි ප්‍රමාණයක් ඇතිව ඒ ලාභ අපි ලබා ගන්නට ඕන මෙලව වශයෙන්. ඊළාට ලෞකික වූද ලෝකෝත්තර වූද ගුණධම් දියුණු කර ගැනීමට ඊටාත්ම අවශ්‍ය වන්නා වූ ලාභය තමයි ශ්‍රද්ධා ලාභය කියාපු ලාභය. ශ්‍රද්ධා කියලා කියන මේ උතුම් ගුණය බෞද්ධයාට පමණක්මයි ලැබෙන්නේ වෙන කාටවත් ලැබෙන්නේ නැහැ. මොකද ශ්‍රද්ධා කියලා කියන්නේ බුදුර සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය විශ්වාස කරනවා නම් කෙනෙක් එයා තමයි ශ්‍රද්ධාවන්තයා. ධර්මයේ ගුණ සංඝයාගේ ගුණ එහෙම විශ්වාස කරන. තෙරුවන් ගුණ විශ්වාස කරන්නේ පුණ්‍යතා තමයි ශ්‍රද්ධාව ලබා ගන්නවා කියන්නේ. තෙරුවන්ගේ ගුණ අරමුණු කරගෙනම උපදින නිසායි ඒ බෞද්ධයාට පමණක් ලැබෙනවා කියලා කියන්නේ. සත්‍යාව ශාසනයට බසින තොටුපළ හැටියට කියන්නට පුළුවන්. ශාසනය මිහිරි පැන් පිරුණා වූ පොකුණක් විලක් හැටියට සලකනකොට ඒ පොකුණට බසින්නට තිබෙන්නට ඕන තොටුපළ ඒ ශාසන නැමැති ඒ මිහිරි පැන් පිරුණු පොකුන්නට බැසින්නට තියෙන තොටුපළ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැත්තම් මේ ශාසනය මොනම යහපතක්වත් කරගන්නට බෑ. ගිහියෙකුටත් බෑ, පැවිද්දෙකුටත් බෑ. ශ්‍රද්ධාව ඇති වෙනකොට තමයි සද්ධාජාතෝ උපසංකමති මේ නොයෙක් තෙරුවන් වෙත කිට්ටු වෙන්නේ ලං වෙන්නේ බොහොම හොඳ හැටියට ශ්‍රද්ධාව පහළ වුණාම මේ කිය අපේ ශ්‍රද්ධාව සා හත්ථ විත්ත බීජානි වියදත්තබ්බා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. අත වගේ අතක් කියන කෙනෙකුට තමන්ගේ අතේ ශක්ති ප්‍රමාණය අනුව යමක් ඒ අතින් ගන්නට පුළුවන්. ඒ වගේම හොඳ ශක්ති සම්පන්න ශ්‍රද්ධා නැමැති අත කෙනෙකුට තියෙනවා නම් ඒ ඇත්තන්ට මේ ශාසනයෙන් ඕනෑම තරම් දෙයක් ඕනෑම තරම් දෙයක් කියන්නේ ಗುಣධහමක් පින්කමක් ඒ විදිහේ දේ තමන්ට ලබා ගන්න පුළුවන් සලසා ගන්නට පුළුවන් ඒ නිසා ශ්‍රද්ධාව අතක් වගේ කියලා පෙන්눔 කරලා තියෙනවා බීජයක් වගේ කියලා කිව්වා ඒ බීජයක් නම් රෝපණය කළාම හොඳ කුඹරක බීජයක් හොඳ එකක් නම් හොඳ අස්වන්න ලැබෙනවා ඒ වගේම ශ්‍රද්ධා බීජය සාසන නැමැති මේ කුඹුරේ තමයි රෝපණය කරන්නේ ඒකෙන් ලැබෙන්නා වූ පින් තමයි දිව්‍ය ලෝක මේ විපාක තමයි දිව්‍ය ලෝක සම්පත්, මනුෂ්‍ය ලෝක සම්පත්. ඒ වගේම ඔය ධාන, මාර්ග, ඵල ආදී ඕවා අර ශ්‍රද්ධා බීජයෙන් හටගන්නා වූ අස්වැන්න හැටියට ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒ නිසා මේ ශ්‍රද්ධාව බීජයක් කියලා පෙන්눔 කළා. ඊටාම උසස් ධනයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙතනත් ඒ වගේම ආලෝක සූත්‍ර ආදී සූත්‍ර ධර්ම වල සද්ධීද විත්තං පුරිසස්ස සෙත්තං කියලා. ඉතින් ඒ ධන ලෞකික වශයෙන් තියෙන තමන්ගේම ශෝකයට දුකට හේතු වෙනවා සමහර විට මේ සද්ධා ධනය එහෙම දෙයකට කවදාකවත් හේතු වෙන්නේ නැහැ. ඒ නිසා උතුම්ම ධනය හැටියට දේශනා කළා. අපි දන්නවා රාහුල කුමාරයන් එදා දායාද ඉල්ලාගෙන ආපු වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ මේ සප්තාර්ය ධනය තමයි දායාද උරුමේ හැටියට ශ්‍රාවණ කුමාරයාට එදා දුන්නේ. ඊට වඩා ලොකු ධනයක් නැහැ. ඒ නිසායි ඒ ධනය දුන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව අපි හොඳට පහළ කරගන්නට ඕන. හැබැයි බෞද්ධයා අන්ධ විදියට නෙවෙයි මේ ශ්‍රද්ධාව උපදවා ගන්නෙ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා උන්වහන්සේ කෙරෙහිම යම් කිසි කෙනෙක් හරියට කරුණු දන්නේ නැතිව පහදිනවා නම් ඒක එච්චර හොඳ එකක් නොවේ කියලා පෙන්වුවා. එදා උපාලි කියන ගෘහපතියා බුදුරජාණන් වහන්සේ කෙරේ බොහොම හොඳින් පැහැදුනා. පැහැදිච්ච බව ප්‍රකාශ කළා. තෙරුවන් සරණ යන බව කිව්වා. කිව්වෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ උපාලි. ඔය වගේ ප්‍රසිද්ධ, ඒ වගේම රටේ ගණන් ගන්නා වූ පුජ්‍යලයෝ කලින් කාලට ඔය ශාස්ත්‍රවරු මාරු කරනවා නම් එක කාලයකට නිගණ්ඨනාත පුත්‍රගේ ගෝලය ශ්‍රාවකයෝ එක කාලයකට මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ ගෝලයෝ එහෙම වෙන්න ගියාම ඔබතුමා වගේ අත්තන්ට ඒක බොහොම මදි කමක් කිය. අනුයිච්ඡකාරං කරෝ ඉගහපති. ඒ නිසා ගෘහපතිවරයා නෙනේ හොඳට කල්පනා කළා හොඳට සිහි කළා නුවණින් සලකලා පැහැදියා. නැතුව අන්ධ විශ්වාසයක් අන්ධව පහදින්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්න බෞද්ධයාට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එහෙමයි. නිකාම්ම නිකං ආවට ගියාවට නොවේයි. හොඳට කරුණු දැනගෙන පහදින්නතේ කියලයි. ඒ නිසා අපේ බෞද්ධ පින්වත් පිරිසට කොච්චර නිදහසක් ඒ වගේම කොයිතරම් තමන්ගේ සිහිය, බුද්ධිය, නුවණ යොදලා තමන්ගේ පැහැදීම දියුණු කර ගැනීමට මගක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියනවාද කියලා නුවණින් කල්පනා කරන්නට ඕන, සලකන්නට ඕන. ඉතින් ඒ තමයි ලාභානුත්තරිය කියලා කිව්වේ. හතරවෙනි අනුත්තරිය ධර්මය තමයි සික්ඛානුත්තරිය කියලා කියන්නේ. සික්ඛානුත්තරිය කිව්වේ ඊටාම උතුම් හික්මීම කියන එක. සමහර විට මේ ලෝකවාසී අය නම් නොඑක් නොඑක් දේවල් වල හික්මෙනවා. හික්මනවායි කියන්නේ පුරුදු කරනවා. හස්ති ශිල්ප, අස්ව ශිල්ප, ධනුස් ශිල්ප ආදී හික්මෙනවා. ඉතින් ඒවා ලොකු හික්මීම් හැටියට උන්වහන්සේ පෙන්눔 කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ යම් කිසි කෙනෙක් ත්‍රිවිධ ශික්ෂාවන්හි හික්මෙනවා නම් ත්‍රිවිධ ශික්ෂා කියලා කිව්වම අධි සීල ශික්ෂා, අධි චිත්ත ශික්ෂා, අධි පඤ්ඤා ශික්ෂා. ඔය කියාපු තුන තමයි ත්‍රිවිධ ශික්ෂා කියලා කියන්නේ. ශාසනයේ තියෙන්නේ ওই ශික්ෂා ත්‍රයයි. අධි සීල කියලා කියන්නේ උසස්ම සීලය. ගිහියෙක් හැටියට උසස්ම සීලය ඒ ගිහියා විසින් රැකවන පංචශීලයයි. ඊළාට තමන් අටසිල් පුරනකොට පංචශීලය සීලයක් වෙනවා. ගිහියා පුරන ඒ අටසීලය අතිශීලයක් වෙනවා. ඊළාට ඒ ගිහියාම දසශීලයේ පුරන්නට ඕන රකින්නට ඕනයි කියලා හිතලා දහසින් හොඳ හැටියට රකින්නවා නම් අර අටසීලය සීලයක් වෙනවා. අදිශීලය වෙනවා දසශීලය. එසේම ශාසනයෙහිලාට සාමණේර ස්වාමීන් වහන්සේගේ සීලය සාමණේරයෙකු වශයෙන් අදි සීලයයි. ඊළඟට ඒ සාමණේර නම උපසම්පදා වන්නට ඕනෑයි කියලා හිතලා උපසම්පදාවේ පිහිටනවා නම් ඒකට කියන්නේ අදි සීලය කියලා. ඔන්න ওই විදිහට අදි සීලය ගිහි පැවිදි දෙපක්ෂයේම තියෙනවා. ඒ ගිහි පැවිදි දෙපක්ෂයේම තියෙනා වූ අදි සීලෙන් හික්මෙන්නට ඕනෑ කරනවා. ගිහියෙක් ඇටියට යම් ගිහියෙක් පංචශීලයෙන් සිල්වත් වෙනවා නම් ඒ ගිහියා තමයි සීලවන්ත ගිහියාය කියලා කියන්නේ. යම් ගිහියෙක් පන්සල් කඩා ගන්නවා නම් ඒ ගිහියා දුස්සීල ගිහියා හැටියටයි ධර්මයේ පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ නිසා ගිහියාපයිති අදිශීලයේ නිත්‍ය සීලයේ වශයෙන් පංචශීලයයි එයින් තමන් සිල්වත් වන අතර අනිත් අනිත් සිල් වලිනුත් සිල්වත් වන්නට ඕන. යම් කෙනෙක් කොතරම් උගත් වුණත් කොතරම් බෞද්ධත වුණත් සීලවන්ත නැත්නම් ඒ උගත්කමින් ඒ බෞද්ධතකමින් එතරම් ප්‍රයෝජනයක් නැහැ. සීලේන අනුපේතස්ස සුතේනත්ථෝ නවිජ්ජති. ඒ දේශනා කොට වදාළේ බුදුරජාණන් වහන්සේ. සීලයෙන් යම් කෙනෙකුගේ තොරණන් ජීවිතය ඒ උගත්කමින් ඒ පඬිතකමින් මොනම වැඩක්වත් නැත්තේ නෑ ඒක සමහරට අනර්ථයේ පිණිස හේතු වෙන්න පුළුවනි සිල්වත්කමක් නැති උගත්කම. ඒ නිසා තමයි සිල්වත්කම බොහොම හොඳ හැටියට තියෙන්නට ඕනෑ කියලා කිව්වේ සික්ඛානුත්තරිය. ඊළාට අධිචිත්ත සික්ඛා. අධිචිත්ත කියලා කියන්නේ සාමාන්‍ය රූපාවචර අරූපාවචර ධාන. ඒවා ලබා ගැනීමට තමන්ගේ චරිතයට සුදුසු කර්මස්ථාන භාවනා ඉගෙනගෙන හොඳ ගුරුවරයෙකුගෙන් ඒවා වඩලා ඒවා දියුණු කරලා රූපාවචර ප්‍රථම ධානයේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධාන උපදවා ගන්නවා. තමන්ට තවත් ශක්තිය තියෙනවා නම් පුළුවන්කම තියෙනවා නම් ඊළාට අරූපාවචර ධානත් උපදවා ගන්නවා රූපයේ තියෙන ආදීනව හොඳට සලකලා බලලා. ඉතින් එතකොට අන්න අධිචිත්ත සික්ඛා කියාපියක ලැබුණා. ඒ ධාන ලබා ගන්නේ නීවරණ විස්කම්භණය කර ගැනීමටයි. නීවරණ විස්කම්භණය කළාම තමයි අද අර අතිපඤ්ඤා කියාපු ඒ ප්‍රඥාව ලබා ගන්නට පුළුවන් වන්නේ විදර්ශනාව. විදර්ශනාවට යන්නටත් පුළුවන් කමක් නැහැ නීවරණ බලපවත්වනවා නම්. නිසා ඔන්න ඒ අධිශීල අධිචිත්ත ඒ දෙක සම්පූර්ණ කළා අතිපඤ්ඤා කියාපු විදර්ශනා ඥාන උපදවා ගන්නට ඕන. ඉතින් ඔය තුන තමයි සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ඔය තුනටමයි. බුදුදහම කියලා කිව්වම ওই තුනට සම්පූර්ණයෙන් අයිති වෙනවා. ඒකට කියනවා ඒවා හොඳට ලබා ගැනීමට පාරිශික්ඛානුත්තරිය කියලා කිව්වා. අනිත් පස්වෙනි අනුත්තරයේ ධර්මයේ තමයි පාරිචර්යානුත්තරිය කියපු ධර්මය. පාරිචර්යානුත්තරිය කියලා කිව්වම සේවය යම් කිසි කෙනෙක් ඔන්න බුද්ධ රත්නයේ කරේ ධර්ම රත්නයේ කරේ සංඝ රත්නයේ කරේ යම් සේවයක් කරනවා නම් අනිත් හැම සේවාවන් වලට වඩා ඒ සේවයේ උතුම් එවැගේම තමන්ගේ දෙමව්පියන් වහන්සේට අප උපස්ථාන කිරීම ගුරුවරුන්ට අප උපස්ථාන කිරීම ආදිය කරනවා නම් ඒ ඊටාත්ම ශ්‍රේෂ්ඨයි. එතර විතරක් නොවේ යම් කෙනෙක් චෛත්‍ය මලු, බෝමලු, විහාර මලු ආදිය පිරිසුදු කරනවා නම් එසේම හැමදාම පින් වැඩෙන්නා වූ පින්කම් හැටියට ආරාම රෝපා, වන රෝපා ඔය ආදී දේ කරනවා නම් එහෙම කිරීම තමයි පාරිචර්ය කියලා පෙන්눔 කරලා තියෙන්නේ උතුම් උසස්ම සේවාව. රත්නත්‍රය කෙරේ පවත්වන්නා වූ අන්න ඒ විදිහේ සේවාව ගිලන් උපස්ථාන ආදී පාරිචර්යානුත්තරිය කියලා දේශනා කළා. අනිත් හයවෙනි අනුත්තරීය ධර්මයේ තමයි අනුස්සතානුස්සතිය අනුත්තරීය කියාපු ධර්මය. ඊටාම උතුම් සිහි කිරීම. යමෙක් බුදු ගුණ සිහි කරනවා නම් ධම් ගුණ සිහි කරනවා නම් සංඝ ගුණ සිහි කරනවා නම් අනිත් ඔය නොයෙක් දේ සිහි කිරීමට වඩා ඊට උතුම් එසේම තමන් යම් සීලයක් රැක්කනම් ඒක සිහි කරනවා නම් පින්කමක් කළා නම් ඒක සිහි කරනවා නම් ඕවා තමයි අනුස්සතානුස්සතරිය ධර්මයේ කියලා දේශනා කළේ මේ කියපෝ ධර්ම කාරණා 6 තවඟක් විස්තර කරන්නට ඇතත් දැන් කාලය අවසන් වෙලා තිබෙන නිසා ධර්ම දේශනාව මේ තරමකින් સમાપ્ત කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ වෙසක් කාලයේහි අපේ ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වත් පිරිස දස්සනානුත්තරිය, සවනානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරිය පාරිචර්යානුත්තරිය අනුස්සතානුත්තරිය කියාපු මේ අනුත්තරීය ධර්ම බොහොම හොඳ හැටියට ප්‍රගුණ කරලා ඉගෙනගෙන ඒ අනුව තමන්ගේ ජීවිත හැඩගස්සාගෙන මෙලවත් බොහොම සාන්තිය සැනසෙල්ල ලබලා ඒ පිනෙන් අජරාමර සංඛ්‍යාත නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශත්ථාච භුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථාච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං आकाशत्था च भुम्मत्था देवानागा महिद्धिका पुण्यन्तम् अनुमोदित्वा චිරං රක්ඛන්තු මම් පරන්ති ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබුණා වූ සියලු පින් බැලෙන් අප හැම දිනාටම අජරාමර සංඛ්‍යාත නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ රත්මලාන මල්ලිකාරාමාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ රාජකීය පඬිත විනය විශාරද ධර්මකීර්ති ශ්‍රී ශ්‍රී සුමංගල විද්‍යාවතංශ අග්ගමහා පඬිත අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක පූජ්‍යපාද ආචාර්ය වැලිගම ඥානරත්න නායක ස්වාමින් වහන්සේ